එහෙනම් අදත් මේ පිළිබඳව කරුණු කාරණා කියනවා. අපිට යන්න පුළුවන් සද්ධාව අනුසාරයෙන් යන්නත් පුළුවන්. ප්‍රඥාව අනුසාරයෙන් යන්නත් පුළුවන්. ඒකට කියනවා සද්ධානුසාරී හා ධම්මානුසාරී. දැන් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන තව දෙකයි තියෙන්නේ. සත්‍ය දෙකෙත් තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයම නැවත නැවත සිහි කිරීම නැවත නැවත මෙනෙහි කිරීම ඒ අනුවම සිත ඒ ධර්මතා තුනට අනුගත කිරීම හැබැයි ඒ ධර්මතා තුන අනුගත කරන්න තියෙන්නේ කලාප වශයෙන් නෙමෙයි අපිට මෙච්චර කල් මග වැරදුනේ අපි කලාප වශයෙන් තමයි ඒක සම්මර්ෂණය කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කලාප කියන්නේ සමූහයක්. ගොඩාක් එකට එකතු කරලා ඒකේ අනිත්‍යතාවය බලන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒකේ දුක්ඛ ස්වභාවය බලන්නයි පුරුදු වෙලා තියෙන්නේ. ඒකේ අනාත්ම ස්වභාවය බලන්නයි පුරුදු වෙලා තියෙන්නේ. කලාප සම්මර්ෂණ ඥාණය විදර්ශනා ඥානය නෙමෙයි. කලාපයෙන් සම්මර්ෂණය කරනවා කියන්නේ විභාග කරනවා, පරීක්ෂා කරනවා, බෙදලා වෙන් කළ බලන. කලාපයෙන් මෙනෙහි කරනවා. අපි එහෙම බලන්නේ නැතුව අපි ඔක්කොම එකට එකතු කරලා බලනවා. තමයි කලාපයෙන් බලනවා කියන්නේ. කලාපයෙන් බැලීම විදර්ශනා ඥාන නෙමෙයි. ඒ කලාප සූක්ෂම වශයෙන් බෙදලා වෙන් කරගත්තොත් ඒක විදර්ශනා ඥානයි. අතර බෙදලා වෙන් කරගන්නකොට අපිට පුළුවන් විශාල ප්‍රමාණයකට වෙන් කරගන්න. ද ශරීරයේ රූප වශයෙන් වෙන් කරනකොට 28කට බෙදලා වෙන් කරන්න පුළුවන්. දොරවල් 6කට බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම අරමුණු 6කට බෙදලා වෙන් කරන්න පුළුවන්. විඥාන 6කට බෙදලා වෙන් කරගන්න. ඒ වගේම ස්පර්ශ හයක් වේදනා හයක් සංඥා හයක් සංචේතන හයක් තෘෂ්ණා හයක් විතර්ක හයක් ਵਿਚාර හයක් යදි වශයෙන් එකින් එක එකින් එක එකින් එක වෙන් කර ගන්නවා විදර්ශනා ඥාන කියන්නේ සෑම කොටසක්ම තවදුරටත් බෙදලා වෙන් කළා බලලා ඒ ඒවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලක්ෂණ තුන දකින්න පුළුවන් නම් ඒ විදර්ශනා ඥානයි එතකන් විදර්ශනා ඥානෙ නෙමෙයි. කලාප සම්මර්ෂණය විදර්ශනා ඥාන නෙමෙයි. ඒ කලාප සූක්ෂම වශයෙන් අන්තිම අණුව දක්වා කඩලා. ඒ අන්තිම අණුව දක්වා කඩලා පෙන්නලා තියෙන ධර්මයේ ගැඹුරුයි. ඒකට කියන අභිධර්මය කියලා. ඒ අභිධර්මයෙන් තමයි චිත්තසෛසික රූප කියන ඒවා ඊටාත්ම සූක්ෂම විදිහට කඩලා බෙදලා වෙන් කළා තියෙන්නේ. හැබැයි අපට පුළුවන්කම තියෙනවා යම් ප්‍රමාණයකට ඒවා බෙදලා වෙන් කරලා බලලා ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව නිවැරදි අවබෝධය ප්‍රමාණවත් වෙනවා. සද්ධාවනුසාරයෙන් ආවත් ධම්මානුසාරයෙන් ධර්මයානුසාරයෙන් ආවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මෙනෙහි කරන්නම ඕනේ. සද්ධාවානුසාරයෙන් කියලා කියන්නේ එයත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ඒ ගොඩාක් දුරට අර කලාප සම්මර්ෂණය. ඒ කියුවේ දැන් ඇස අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඇත්ත ඒක අනිත්‍යයි. කන අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. නාසය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. දිව අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. කයත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. බාහිර රූපත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ශබ්දත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ගන්ධයත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. රසයත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. පහසත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. අරමුණුත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒක දැන් සද්ධාව අනුසාරයෙන් එයාකාරයෙන් මෙනෙහි කරනකොට එයාට ඇති වෙනවා මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි ප්‍රසාදයක් ප්‍රසාදයක් එනවා බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ පුච්චරයේද උතුම් පුච්චරයේද මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අපට මේ ආකාරයට පෙන්වලා දුන්නේ ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන අය. මේ සද්ධාව අනුසාරයෙන් සෝවාන් මාර්ගයට එන පුච්චලයාගේ සිත තුළ ක්‍රියාත්මක වෙන ස්වභාවයයි දේශනා කරන්නේ හොඳට අහන්න. සද්ධාව අනුසාරයෙන් ධම්මා ධර්මය අනුසාරයෙන් එන එක තපොඩකින් කියනවා. ඒතර අපි දන්නවා සමහර අයට සද්ධාව අධිකයි. හොඳට සද්ධාව තියෙනවා. ඒ තුනුරන් කරේ පැහැදිලි. ඒතර යාට ඒ අනිත්‍ය වශයෙන් යා මෙනෙහි කරලා යා තථාගතයන් වහන්සේගේ ගුණයන් පරීක්ෂා කරනවා. තථාගතයන් වහන්සේගේ ගුණයන්. අරහං කියන්නේ කියලා. ඒතර සම්මා සම්බුද්ධයි කියන්නේ. විචාචන සම්පන්නයි කියන්නේ. සුගත කියන්නේ ලෝකවිදු කියන්නේ අනුත්තර පුරිස ධම්මසාරති කියන්නේ සත්තා දේව මනුස්සානං කියන්නේ ඇයි බුද්ධ කියන්නේ ඇයි භගවා කියන්නේ ඇයි කියලා පරීක්ෂා කරනවා. එයා හොයනවා. ඊතරා දකින්න අරහං කියන්නේ කී අර්ථයේ තේරුමය දකින්න. අරහං කියනකොට ඒ තථාගතයන් වහන්සේගේ සිත තුළ කෙලෙස් නැහැ කියන එක දකින්න. නික්ලිසි කියන්නේ. ලෝභයත් නැහැ, දේශයත් නැහැ, මෝහයත් නැහැ, මානයත් නැහැ, දික්තියත් නැහැ, විචිකිච්ඡාවත් නැහැ, තීන මිද්‍යත් නැහැ, උද්ධච්ච, හිරිකනෝ තප්ප කියන ඒ දස ක්ලේශයන්ම තථාගතයන් වහන්සේගේ සිත තුළ නැති බවත් එයා දකිනවා. ඒ දැකීම තුළ තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. ඒ පහදින්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකලා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ ඥාණයන් පරීක්ෂා කරනවා. තොරන් ඥාණයන් පරීක්ෂා කරනකොට තොර අපි දන්නවා විදර්ශනා ඥාන, මනෝමය ඉද්ධි ඥාන, ඉද්ධි විද ඥාන, පූර්ව නිවාස